ස්වාමීන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි නිසරණමනේ පැත්තෙන් බලනකොට 65 වෙනි භාවනා වැඩසටහනට වැඩසටහන පළවෙනි ධර්ම සාකච්ඡාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බා ඒ සම්බන්ධයෙන් අලුතෙන්ම ඇවිල්ලා ඉන්න පිරිසක් වශයෙන් සලකලා මතක් කරොත් කියන්න තියෙන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවට එනකොට මේ හැම කෙනෙකුටම භාවනා පිළිබඳ මූලික උපදෙස් අහන්න සලසලා තිනවා. සීල් සමාදන් කරවලා තිනවා. ඒ වගේ මේ භාවනා වැඩමුළුවේදී නිසකමණේදී අවතුම් පැවතුම් පිළිබඳව මෙහි ව්‍යවස්ථාන් පිළිබඳව මතක් කරලා තියෙනවා. ඉතින් මම අද මේ කතා කරන්නේ ඒ තුනම දන්නවා කියන අදහසෙන්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් උදාහරණයක් වශයෙන් භාවනා පිළිබඳව දීපු උපදේශ පන්තියේ ගැටලු තැන් තියෙනවා නම් හෝ Taman රකින්න සීලය සම්බන්ධව නැත්නම් සමාදන් වෙලා පවතින සීලය සම්බන්ධව එනතම මේ වැඩ කරගෙන යෑමේදී මේ විවස්ථාව කාලතහන සම්බන්ධව හෝ ප්‍රශ්න තියෙනවා ඒකත් ධර්ම සාකච්ඡාට ඇතුළු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කරලා ඒව සාකච්ඡා කරන අතරේ ඉද ප්‍රස්තාව අනුව සභාවට යම් ප්‍රශ්න තියෙනවා නම් අපි ආරාධනා කරනවා ඒ සඳහා පිළිල කරලා ද මයික් එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක දැනට ක්‍රියා විරහිත කරලා තියෙන්නේ ඒක අතර ගත්තට පස්සේ ඒකෙම තියෙනවා ක්‍රියා ක්‍රියාත්මක කරන ස්විච් එක ඒක දෙසරක් කිසි උඩට දානකොට Tamanටම දැනගන්න පුළුවන් ඒකට වැඩ කරනවද නැද්ද කියලා තට්ටු කළා. ඒක ඉල්ලන්නේ ඒ ප්‍රශ්න නැත්නම් ඒ ප්‍රකාශන අපේ වාර්තාගත වීමට ඇතුළත් වීම මේ පහන වැඩමුළු සම්බන්ධ නොවන වාර්තා පටිගත කිරීම අහුම්කම් දෙන අනික් අයගේ ඉල්ලීමක් පරිදි. ඉතින් මේ කීටි මතක් කිරීම කරේ අලුතින්ම වගේ ඇවිල්ලා ඉන්න කෙනෙකු ගැන සලකලයි ඉම්පර්ණ ඉන්න කට්ටියක දාන්නෝ ඒ දන්න බවට ලකුණක් විදියට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා මම ඉල්ලා හිටිනවා ඒ ලිඛිත ප්‍රශ්න එක එකක් සභාගත කරන්නයි අනුසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මා පිළිකුල් භාවනාවටත් මතු ශරීරයේ මෙනෙහි වීමෙන් ඇටසැකිල්ලත් හිස් කබලත් මෙනෙහි වීමෙන් සමාධිගත වන මගේ සිත උඩ අතට ගමන් කරන බවත් එයින් මට අවබෝධ වෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැර කිසිවක් නැති බවත් ඒවා ඉදිරියේ ඇලීම, ගැටීම නිසා භවය ගමන් කරන බවත් පිළිකුල නිතර මෙනෙහි වීම නිසා දෝ ශාරීරිය සිහින් සිටි නැත් කර ගැනීමට පිළිවන් බව ධර්මතම අවබෝධ වන බවත් සිතත් කයත් දෙකක් බවත් සිත අතහැර ගැනීමට මා කළ යුත්තේ කුමන භාවනාවක් යා ඔබ වහන්සේගෙන් අවවාදයක් ලබා දෙන්නේ නම් වහන්සේට අනේක වාරයක් පින්. ඇත්තටම එහෙම නම් වශයෙන් කියනවා කය හිත කියලා දෙකකට බෙදාගත්තට ඉතින් ඒ දෙක එකට තමයි වැඩ කරන්නේ. ඔය කරන හැම අසුභ භාවනා හැම එකකින්ම හිත සම්බන්ධයි. ඒක වෙනම හිතට කියලා එකක් වෙන්නේ නැහැ. ඒ පළවෙනි කොටසම හොඳට කරගෙන යනවා නම් ඒ කියන්නේ අසුභ භාවනාවම ආ ඊට අර විදියට tempත් වුණාට පස්සේ දිගටම ඒක දිගීම යවන්න ඕනේ. එහෙම නැත්නම් නීවරණ තොර කරගත්තට පස්සේ හිත නැත්නම් හිත නිවාගත්තට පස්සේ ඒ හිත දන්නව ඇත්තටම නීවරණ සහිත හිතට වැඩි කරන්න ඕනේ මොකද්ද කියලා. එයාට වැඩි බාර දීලා එන එකයි තියෙන්නේ. දිගට එයා කරගෙන කරගෙන යනවා. නමුත් අසුභ භාවනාවේදී සීමාකාරී සාධක වගේ තියෙනවා. මොනවද කියන්නේ කඩයිම්. ඒකේ යන්නේ ආධ්‍යාත්මික අසුබේ නම් පළවෙනි ධ්‍යානයටත් යන්නේ නැහැ. බහිද්දා අසුබේ පළවෙනි ධ්‍යානට විතරයි යන්න පුළුවන්. ජීවන ධ්‍යානට යන්න බෑ. මොකද අසුබ නිමිත්ත ප්‍රීතිය පහළ වෙන්නේ නැති නිසා. ඉතින් එතකොට මේ හිත යම් ප්‍රමාණයට ධ්‍යාන මට්ටමින් හෝ නීවරණ අඩු කර ගන්න මට්ටමට ගියාට පස්සේ ඒ සමාධිමත් හිතෙන් වෙන අරමුණක් තාම ඉවරක් නැත්තම් වැඩි දෙවෙන අරමුණක් අතුලා දෙන්න නිසා හොඳම වැඩේ තමයි අර විදියට භාවනා කරලා කීකරු කරගෙන ආනපන සතියට දාන්න. ආනපන සතිය දිගේ තමයි ඉතුරු ගමන යන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ වාඩි වෙලා ස්වල්ප වේලාවක් ඇතුළතින් අර විදිහේ සමාධියක් ඇති වෙන්න ඇති කර ගන්නත් පුළුවන් නම් ඒ ආවට පස්සේ ආනපන දාන්න. ඊට පස්සේ ආනපන දිගේ ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි මේ සමත පූර්වංග විපස්සනා භාවනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් හිත තැම්පත් වුණාට පස්සේ Tamanට නිමිත්ත ඉබේම මතුවලා එනවා. ඒ මතුවලා ඉන්නේ නැත්නම් ආනපනේ දාන්න මතුවලා එනවනම් ඒ ඉදිරිපත් වෙන එක අනුව ඒක හිතලා ගන්න එකට වැඩිය හොඳයි. හිතලා ගන්නේ වලෙමුත් ආනපනතර වඩාත් හොඳ ඒක. ඒ නිසා අසුභාවනාවෙන් හිත තැම්පත් වුණාට පස්සේ ඒකට සුවල්ප වේලාවක් තියලා ආනපන සති භාවනා කරන්න. ඒකට ප්‍රශ්නේ හල නැති වුණාට හිතලා කියන්න හිතෙනවා හැම එකටම ඉස්සලා සක්මන් කරලා පටන් ගන්න. සක්මන් කරුවාට පස්සේ ඉඳගෙන නොබෝ වේලාවකින් හිත කීකරු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කෙටි උත්තරේ වෙන්නේ දන්න තමන්ගේ ක්‍රම වේදය හරහා තමන්ගේ අත්‍යදකම් හරහා සමාධි කරගෙන ආනාපානට දාන්න කියන එකයි කෙටි උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයට පැමිණි පළමු වතාව. එසේම දිග වේලාවක් සක්මනෙහි යෙදුණු පළමු වතාව. සක්මන් කිරීමේදී වම දකුණ සිතමින් ගමන් කළා. සමහර විට දකුණ ගැන සිතන විට වම තබූ අවස්ථාවන් බොහෝමයි. ඒත් ෂණයකින් ඒ නිවැරදි කර ගැනීමට හැකි වුණා. වේගයෙන් වේගයෙන් ගමන් කළ මට පැය භාගයකින් පමණ පසු සක්මනේ වේගය ටිකෙන් ටික අඩු වී හොඳින් වැලිකට දැනි දැනි සක්මන් කිරීමට හැකි වුණා. මේ ගැන මට පහදා දෙන්න. ඔබ වහන්සේට බොහොම පිං තිරුවන් සරණයි. ඇත්තටම පහදා දෙන්න පැහැදෙනවා කියනකොට සක්මන් කරපු නැති කියනකොට සක්මන් භාවනා කරුවට පස්සේ ඔය තියෙන ඇඟේ අමාරු නිදි මත එතනින් ගියාම අරමුණේ හිත හිටින් නැති ගතිය ගොඩාක් අයින් කරලා සක්මන් හරි ලේසි කරන්න. ඊට පස්සේ ඒකෙන් හිත යම් ප්‍රමාණයට භාවනා මානසිකත්වයකට ඇති කරගත්තට පස්සේ පරියන්කට ගියාට පස්සේ අරටත් ඇදිලිසි. ඒ නිසා මේට වැඩිය අලුතින් එකතු කරන දෙයක් නෑ මේ පටන් අරගෙන තියෙන නැත්තම් මේ අලුතින් අඳුරන තියෙන සක්මන පැහැදිලිවම යෝග ජීවිතයට මේ අලුතක් එකතු කරනවා, තිරියංකමක් එකතු කරනවා, සෙල්ලක්කාරකමක් එකතු කරනවා. එදිනෙදා සාමාන්‍ය පරියංග භාවනා කිරීමේදී මතුවෙන ගොඩාක් මේ කරගන්න බැරි කරුණු ගොඩක් සක්මන්ට බලපාන්නේ. ඒ හොඳට සක්මන් කරලා ගිහිල්ලා පරියන්කේ වාඩි වෙලා බලන සක්මන් කරපුවාට පස්සේ පරියන්කේ හැටි සක්මන් නොකර වාඩි වෙච්චම ඇති. එතකොට තමයි තේරෙයි මේ සක්මන හරියට පරියන්කේට පූර්වක්‍ෘතියක් වගේ. මේ යන ක්‍රමය හොඳයි. මේ අවශ්‍ය නම් මේ විදිහට කරගෙන ගිහිල්ලා මේ වැඩමුළු ඉවරනකොට ගොඩක් වෙලාවට මේකට ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සහිත පටියක් ලැබෙනවා. ඒ පටියේ මුලට කොහොමඩක්වත් ඔය උපදේශ පන්ති ඇතුල් කරනවා. පළවෙනි දවසේ ඊයහ උපදේශ ටික. අන්න ඒක දවස් 3කින් 4කින් ආය අහන්න. එතකොට තමන් කරපු සක්මනට අනිවාර්යයෙන්ම අලුත් වීමක් වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. භාවනා කිරීමේදී නිදිමත එන එක නැති කරන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය සිත එක තැනක තබා ගැනීමට උත්සාහ කළත් ඒ අමාරුය එසේ කරන්නේ කෙසේද? ඒත් ඒක තැන් වෙන එක තමයි නිදිමත වෙනවා වෙන්නේ තමයි. නිසා එතකොට නිදිමත වෙනවා කියනවා අනිකලාට ඒක තැන් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ වැඩක් ගන්න පුළුවන් මේකේ. වෙලාවකට ඕනට දෙ සීතල වෙනවා ඒක තමයි නිදිමත වෙනවා කියන්නේ. ඕනට ඇවිස් වෙනවා කියන්නේ ඒක තැන් කරන්න බෑ කියන එක. ওই දෙක තමයි මිනිස්සයා කියන්නේ. කාගෙත් හැටි ඕකයි. ඒ නිසා නිදිමත ප්‍රශ්න තියෙනවා නම් සක්මන් කරන්න. මුදුවට සක්මන් කරන්න. සක්මන් කරන පැයක් සක්මන් කරලා ඉල වාඩි වෙලා හිත එකතෙන් කරන්න යන්න එපා. ඉඳගෙන පහසුවෙන් වාඩිලා මට පහසුවෙන් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න එච්චර තමයි. ඒක කරන්න පුළුවන් නම් ඒකම වෙල්ල වෙයි. හිත එකතෙන් කරන්න හදනවා කියලා කියන්නේ මේ කෙවිතක් කරගෙන දරුවෝ හදන්න හදනවා වගේ වැඩක්. හරක් කෙලවන්න පුළුවන් කෙවිටි අරගෙන දරුවෝ හදන්න බෑ. ඒ නිසා ඉඳ වාඩි වෙලා මේ ප්‍රතිස්පන්කෙත් කියනවා මොනෑම දෙයකට හිත මෙහෙවන්න එපා. හොඳට පట్టල වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යනවා බලන්න ඒක ගියේ නැත්තම් කවදාකවත් එකඟ වෙන්නේ නැහැ ඒකට ගියොත් එකඟ නොවුනත් වැඩේ සිද්ධ වෙලා ඉවරයි එතකොට හොඳට සක්මන් කරන්න සක්මන් පෑයම කරන්න ශරීර හොරකම තමයි තියෙන්නේ පෑයක් කරන්න නැතිකම තියෙන්නේ පෑය කරලා විල වාඩිලා හොඳට පරිමරි ගැහලා විනාඩි 4 5ක් ගත්තත් කවන්නේ පටලලා වාඩිලා බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුව සමබරකම ලීච්ඡ බව විවේක වෙන ගතිය තියෙනවනම් ඉතුරු ටික කරන බවට මේ මේ දවස් දෙකේ තුනේ රිට්‍රීට් එක වුණත් ඇති පිළිවෙලට සක්මනයි පරියන්කය කරනවා. ඔය ඉල්ලන විදියට ඊටිකතෙන් කරන්න බෑ එක සැරේ අපි බරපතල බර ප්‍රශ්නේ බරපතලකම දන්නේ නැතුව එහෙම කතා කරන්නේ. එකයි කරන්න පුළුවන් ඉන්නේ පහසු කණ්ඩික දීලා ඇඟට පය වාඩි වෙලා ඉන්න පහසු කණ්ඩික දීලා ආන්න පුළුවන්. දැන් සෝසියේ වාඩි වෙලා ඉන්නවාද කියලා. ආ මේක කරලා දුන්නාට පස්සේ ඊට ටික හැදේ කියලා මම විශ්වාස කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ නාම ධර්මයන්ගේ ෂණික නිරෝධය දැකගත හැකි වූද රූප ධර්මයන්ගේ ෂණික නිරෝධය දැක ගැනීම අපහසුය. ඒ සම්බන්ධව කළ යුතු යමක් ඇද්ද? එසේ දැකිය හැකි පිළිවෙල ආ මාර්ගය පැහැදිලි කර දෙන්නේ නම් මෙහිමින් කෘතඥ වෙමි. එතකොට නාම ධර්ම වල විරෝධයට ඇතිවීම සඳහා ඇති මාර්ගය සහ දක ගන්න ආකාරය කිව්වොත් මට කියත හැකි යනෝ කොහොමද රූප නිරෝධ වෙන හැටි අර අනුසාරයෙන් කියලා දෙන්නේ ඒ නිසා ඒ ප්‍රශ්න කරු කැමති නම් ප්‍රශ්න සාකච්ඡාවට ඉදිරිපත් කරගන්න නාම ධර්ම වල Nirodhi කියන එකෙන් අදහස් කරේ මොකද්ද ඒකට කොහොමද ක්‍රමවේදී උනේ කොහොමද එතෙන්ද ගියේ මොන වගේ වෙලාවලද ඒක පේන්නේ කියන විස්තර ටික මට දුන්නොත් මට පුළුවන් ඒ අනුව උත්සාහය කරන්න උපදන්න කියලා. එහෙම ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස හොඳින් සක්මන් භාවනාව කළෙමි. තුන්වන සක්මන් වාරයේදී සක්මන සෑහළු බවටපත් වී කකුල ඔසවන බවත්, තබන බවත් පැහැදිලි ලෙස පෙනුනි. ඉන්පසු ඒ එකම පැහැදිලි බව අපැහැදිලි විය. නිදිමතක් සේ දැනුනි. එවිට මම ඔසවන තබන එක නවතා ටිකක් ඉක්මනින් ඉක්මනින් වම දකුණ ලෙස සක්මන් කළෙමි. අවස්ථාවේ හැටියට සක්මන වෙනස් කිරීම සාර්ථකද යන්න කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය යම් විලාවක සක්මන නිසා හෝ පරියන්ක නිසා හෝ නිතර හිත කුප්පන රාගයේ ද්වේෂයේ තැම්පත් වෙච්ච ගමන් නිදිමත එනවා. ඒක භාවනාවෙන්ම එන එකක්. ඒක නිසා මේක තේරුම් අරගන්න ඕනේ හිත කිපි කුප්පණ්ඩ අපේ හිත නිතරම අවදීන් තියෙන රාගයෙන් විතරයි. ද්වේෂයෙන් රාගෙන් දෙක විතරයි. ඒක නැති වුණොත් නිඳනවා. ඒ නිසා භාවනාදී යම් වෙලාවක ප්‍රතිපදාව දක්ෂ නිසා ටිකක් කාමච්ඡන්දේ අඩු වෙච්ච ගමන් ව්‍යාපාදේ අඩු වෙච්ච ගමන් ජීවිතේට කිසි රසයක් නැහැනේ. ඒක පාර නිදට වැඩි. පරියන්කේත් වෙනවා සක්මණේදී සිට වෙනවා. නමුත් යෝගාවචරය දන්නවනම් මේක උනේ හිත ඇතුළට ඇවිල්ලා භාවනාවෙන්ම tempat වීමක් කරහනම් ඒක නරකත් නෑ හොඳයි. නමුත් මේ ඊට අමතරව භාවනාවෙන් තොරව රැට නිින්ද නොගිය නිසා වෙන කඩਿੱතු කච්චියන් නිසා එන නිින්ද කියලා අල්ල ගන්න ඕනේ. ඒක මේ කියන වචනෙන් අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගෙන ඉන්න අපි මේ දවස පුරා අවදියෙන් ඉන්නේ විවිධ රූප රාග නිසා රූප බලමින්, ශබ්ද රාග නිසා ශබ්ද අසමින්, ගන්ධ රස පහස කියන මේ රාගෙන් අවුස්ස අවුස්ස තමයි. ගොච්ච තම තම තමයි අවදියෙන් ඉන්නේ. එනතන් ද්වේෂයෙන් අර අල්ලපු ගෙදත් එක්ක රණ්ඩු කරනවා දරුවොත් එක්ක රණ්ඩු කරනවා මොනවා හරි එක්ක ওই දෙක තියෙනකන් නිින්දයක් නැහැ. රැයට නිින්දයක් නැත්තේ. යම් වෙලාවක ප්‍රතිපදාවකින් නැත්තම් ඇඟට හිත ඇතුළට ආවොත් නිදිමත තමයි. එචා ඒ නිදිමතේ හොඳ පැත්තක් තියෙනවා. මේ කියන්නේ හිත ඇතුළට ඇවිල්ලා රාග ද්වේෂ වල යම් ප්‍රමාණයක අඩුවීමක් මේචල් වීමක් සිදු වෙලා අන්නේ ඒ දේ නිරීක්ෂණය කරමින් ගියොත් මේ නිදිමතට යට වෙන්නේ නැතුව ඒක මේ ප්‍රයෝජනෙට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා කල්යතු සක්මන් කරන්න කියනවා. පරියන්ගෙට ගියාට පස්සේ නිතර මෙනෙහි කරන්න කියනවා අරමුණ. ඇතුල් වෙනකොට හුස්ම ඇතුල් වෙනවා කියලා හෝ ආශ්වාසය කියලා හෝ ගන්නවා කියලා මෙනෙහි කරන්න. පිට වෙනකොට පිට වෙනවා, හෙලනවා, නැත්නම් ප්‍රශ්වාසය කියලා මෙනෙහි කිරීමෙන් අර නින්දට වැටෙන්න දෙන්නේ නැතුව රාග ද්වේෂ වලට වැටෙන්න දෙන්නේ නැතුව ටික දුරක් ඔය යනවට විදිහ ටික දුරක් අවදීන් යන්න පුළුවන් ඒ දෙකම තියෙද්දි තුන්වෙනි කාරණාව අපිට කියනවනම් මෙහෙම මට නිින්ද එයි නිින්දට ලෑස්ති මනසකින් ගියොත් සූදානම් මනසකින් එතකොටත් නිින්ද එනකොටම අපි ඒකට භාජනය වෙන්නේ නරතු කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක භාවනා කරන කෙනෙකුට විශේෂයෙන් මේ වගේ පූර්ණ කාලින භාවනාවට ආවට පස්සේ බරපතල විදියට විවේක වෙච්ච ගමන් හිත ඉදපාට හම්බෙච්ච ගමන් ඔය නින්දට වැටෙන ගතිය තියෙනවා. නිසා නිතර ශක්මණෙන් නිතර මෙනෙහි කිරීමෙන් ඒ නිින්ද කඩා ගන්න සමහර විටක දවස් තුනක භාවනාවකින් කරන්න බෑ. හතරවෙනි පස්වෙනි දවසේ තමයි දවස් 10ක භාවනාවක් නම් හතරවෙනි පස්වෙනි දවසේ තමයි ටිකක් හරි Tamanට මේක මේ පොළොස් සම්බුලක පදම හරි ගියා වගේ ලුණු මිනිස් හරි ගිහිල්ලා එන්නේ. අපි මේ වෙලාවේදී කරන්න හදන්නේ මේකේ තියෙන ඒ බරපතලකම පෙන්වන්න භාවනා සඳහාම විදලා ගත කරාට ලෑස්ති වෙනකොට gedera යන වෙලාවෙම ඇවිල්ලා තියෙන ඉඳී තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ මෙනෙහි කරමින් සක්මන් කරමින් හිත අවදියෙන් තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. නිර්වාණ සන්නයි ගරුතර ස්වාමින් වහන්සේ මම විවේකයෙන් සිටින බොහෝ අවස්ථාවලදී ඉරියව්වට සිත යොමු කිරීමට පුරුදු වී සිටිමි. සතිය හොඳින් ඉස්පතු වී ඇති දිනවලදී ඉතා සුළු මොහොතකින් ශරීරයේ ගැටි ඇති ඕනෑම තැනකට සිත යොමු කරන විට එතන පමණක් තද වේදනාවක් අත්විඳින්නෙමි. එය තදින් දැනෙන විට ඉරියව්ව මාරු කිරීමට සිටේ. නමුත් ඉරියව්ව මාරු නොකර බලා සිටින විට ආනාපානයේ ඉස්මතු වී වේදනාව නැති වී යයි. නැවත ආනාපානය අතහැර ශරීරයේ ගැටි ඇති තැනකට සිත යොමු කරන විට එම ස්ථානයේ තද වේදනාව ඉස්මතු වේ. සිතවිල්ලක් පැමිණි විට සියලු වේදනා නැති වී යයි. ශරීරය anu එකම වේදනා කැටියක් බව සිතේ. මේ සිදුවන්නේ පරයන්ක භාවනාවේදී නොවේ. මාගේ මෙම ව්‍යායාමයේ කොතෙක් දුරට නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඔය ඉස්සල ප්‍රශ්නේදී වගේ ඒ වගේ හිත ඇතුළට ගත්ත ගමන් ඉස්සලකී සක්මණේදි කතා කරන දැන් මේකේදී ඉතින්ත වැඩ කරනකොට මේකට බලන්න ගියාට පස්සේ වෙනවා හිත කොච්චර චපලද කියලා මොන්නම න්‍යාය පත්‍රයක්වත් නැහැ හැබැයි අපි දාන න්‍යාය පත්‍රය බාර ගන්න කැමතිත් නැහැ ඒ කරන ඕනම දෙයකට ප්‍රතික්‍රියා කරන එක තමයි හිතේ හැටි ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හිතට බරපතල නැති සරල පොඩි වැඩකට හිත දාලා තියන්න ඕනේ. හිත දාලා තිනකොට පේනවා මෙයා මොනම දෙයකටවත් යටත් නැහැ. කිසිම න්‍යායපත්‍රයකට යටත් වෙන්න කැමති නැහැ. ඒ නිසා අන්තිම ෂට මායාවි එහෙම නැත්නම් බයලජ්‍ය දෙකක් නැති හිතක් තියෙන. ඉතින් ඒක හුඟක් කල් යනවා දැනගන්න. දැනගන්න නම් ඒකක් එනකොට තමයි දන්න උපක්‍රමයක් දාලා බලන්න. දැම්මට පස්සේ බොහොම ශීඝ්‍රම යාගේ සටන් ක්‍රම වෙනස් කරනවා. වෙනස් කරපු ගමන් අලුතින්ම ආයුධ හම්බ වෙලා එයත් එනවා හටනට. අපිටත් කරන්න තියෙන අවස්ථානුකූලව දන්න උපක්‍රම දාලා කරන්න අන්තිම දක්ෂම උපක්‍රම එනකම් බලන්න ඉන්නවා. ඒක කරන්න වෙලාවක් ඉන්නේ දන්න උපක්‍රම කරලා මේ වගේ සාකච්ඡා කරනකොට පේනවා අපි ලෑස්තිලා ගියොත් අපි ළඟ තියෙන උපක්‍රම මල්ලෙන් පිළියම් මල්ලෙන් උදව් කරන්න පුළුවන් උදව් කෙරුවට මොකද හිත ඒ විදිහට වේස් පෙරලනවා নানা ආකාර විදිහට වේස් පෙරලලා කොහොම හරි අපි අසත්‍යමත් කරන වර්තමාන මොහොතේ ඉන්න බැරි தත්ත්වයටපත් කරගන්නයි උනන්දුවක් තියෙන්නේ. අපිට කියන්න තියෙන කමක් නැහැ. උඹේ උනන්දුව තිබිච්චයි. පුළු පුළුවන් වෙලාවෙම වර්තමාන මොහොතට ගෙනත් තියෙනවා. පුළු පුළුවන් වෙලාවේ ආනාපානයට හෝ ඉන්න ඉරියවට හිත තියනවා කියලා බලනකොට අපිට අනුන් හැදිලා කෝක වෙතත් Tamanḍ ඕන දේ කරන්න බැරි බව තේරුම් ගන්නවත් කරන්න පුළුවන් බව තේරුම් ගන්න නෙවෙයි කරගන්න බැරි බව තේරුම් ගන්නත් දැනෙන කාලයක් කරනවා ඒක නිසා වයස වැඩි වෙන්න වැඩි වෙන එකට මේක තේරෙන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ පිළිගන්න කැමති නැහැ. මට යමක් කරන්න බෑ කියන එක පිළිගන්න කැමති නැහැ. ඉතින් තටමනවා. ඉතින් දඟලනවා. දඟලන දඟලන වෙන්නේ මොකද? මේ තිරින්ග තද කරපු වාහනේ යන්න හදනවා වගේ. ඒ නිසා හොඳට තේරෙයි අනුන්ගේ අනුන්ට උදව් කරන්න අනුන්ට අනුන් හදන්න අනුන්ට උපදෙස් දෙන්න කෝක වෙතත් තමන්ට තමන්ගේ වැඩේවත් කරගන්න බෑ. ඒක බාර ගන්නකම් ඒ බැරි බව බාර ගන්නකම් ඔලොමලකමක් අපි ළඟ තියෙනවා. ඒ නිසා උපක්‍රම කර කර බලන්න. Taman දන්න උපක්‍රම කර කර බලන්න බලනකොට තේරෙයි මේ හිත විවි අපි දෙන හැම උපක්‍රමයකටම යාට වෙන උත්තරයක් තියෙනවා. නොහැර වෙන පැත්තකින් කියලා හිතක් කර දරුවෙක් වගේ නැත්නම් බීපු මිනිහෙක් වගේ নানা ආකාර උත්තර ගෙනල්ලා දානවා. ඒක පුළුවන් තරම් පොතක ලියලා තියාගන්න වටිනවා. මේක දැම්මොත් මෙයා මේක කියනවා. මේක දැම්මොත් මේක කියනවා. මේක දැම්මොත් මේක කියනවා කියලා ඒ ටික ලයිස්ට් කරගත්තට පස්සේ එයාට පණින්න බැරි වෙනවා. අපි මෙතෙක් කල් උනේ මේවා කියරුවට කිසිම තැනක පොත් බැීමක් වෙලා නැහැ. දන්නේ නැහැ. බැලලත් නැහැ ප්‍රශ්න දිහා. අපි හිතුවේ පුළුවන් කියලා. පුළුවන් කියලා හිතන තාකල් පරදින. බෑ කොහොම මොනවාක්වත් හිතන දෙයක් වෙන්නේ නැහැ. ආ හිතන දෙයක් වෙන්නේ නැහැ. ඒකට කමන්නේ ඌ යන පාර දිහා මම බලා ඉන්නවා කියලා බලා හිටියොත් හිතේ චපලකම දිහා හිතේ තියෙන වංචනික දිහා ඉබේම කීකර වෙලා. මොකද යාට න්‍යායපත්‍යක් නැහැ. එයා මේ අවල් දෙය කරන්න හදනවනේ යාට දීන්නේ බෝ කරන එක තමයි. ජාතිය බෝ කරන එක විතරමයි යාගේ එකම න්‍යායපත්‍රය. ඒක නෙවෙයින අනන්නත්තරයි. ඒසට අපි කරන්න තියෙන සරල න්‍යායපත්‍රයක් දානවා ආනාපාන වගේ ඉන්න ඉරියව්ව දන්නවා වගේ ඒක නැතුන ප්‍රශ්නයක් නැහැ. මේකේ චපලකම තේරුම් ගන්නවා. ඒක තේරුම් ගැනීම පරාදයක් නෙවෙයි. තමන්ගේ තියෙන මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව එහෙම නැත්නම් ආත්මයක් නැති බව විදායක ශක්තියක් නැති බව තේරුම් ගැනීමක් මේකේ තේරුම් ගන්න ඉතාම අහිංසක ක්‍රමයකට මේක තේරුම් ගන්නේ අනික් පැත්ත හිතවක්කාර පැත්ත පරාජය කරලා නෙවෙයි හිතවක්කාර පැත්තේ හිතවක්කාරකම දැන ගැනීම හරහා ඒ නිසා තමන්ගේ උපක්‍රම කරන්න ඒක ඇති දෝෂයක් නැහැ හැබැයි මතක තියාගන්න උපක්‍රමයේ කිරුවට හරි කි නැත්නම් ආපහු මුල් තැනට එන්න පුළුවන් කතිය මුල් තැන දෙන්න පුළුවන්කම පාවා දෙන්න බා. එතකොට ඒ කරන උපක්‍රම ඔක්කොම ආර්ය පරිශීලනයට වැටෙනවා. ඒ නිසාම කරගෙන කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. මම භාවනාවේදී ඉතා සූක්ෂම තැනට යනවා. නොදැනී යන තැනට මම ඕපන් වෙනවා මෙන් දැනේ. නමුත් බෙල්ල පහතට වැටීම නිසා එය දිගට බලා ගැනීමට අපහසුය. කලිනුත් පහත වැටුණු අවස්ථාවේ එය හරි ගියා. නැවතය පැමිණේ. කළ යුතුදක් ඇතිද? අදිෂ්ඨාන කළ යුතුද? මේ බිල්ල කඩන්නට කමන්නේ කියලා යන්නද? තමන්න තේරෙනවා නම් ඊට සත්‍යයට දිවි වෙන්නට වැඩි කෙලෙස් අඩුයි කියලා. ඒ වගේම දන්නවා නම් එතෙත් ගියේ ප්‍රතිපදාවකින් කියලා. අහම්බෙකින් නෙවෙයි කියලා ඉරියව්ව මොන වුණත් ටික වේලාවකට ඉරියව්ව මොන වුණත් එහෙම ගිහිල්ලා අර සත්‍ය කඩා ගන්න නැතුව ඒ ගත්ත එකලස සමාධිය කඩා ගන්න තු හිටියට පස්සේ ඉස්ලවත වුණා පස්සේ ආයෙත් රැක යාම ඉරියව හදා ගන්න. ඉතින් මේ වෙලාවේදී බලන්න ඕනේ ඉරියවට වැඩිය අරගෙන ගිය සති ධාරාව පවත්වාගෙන ගිය සමාධි ධාරාව දිගට පවතින බවට විශ්වාසයක් තියෙනවනේ ඉරියව පැත්තක තියලා ඒ දේ කරගෙන යනකොට පස්සේ භාවනාවෙම සමාධි වීර්ය දෙක සම්බර වෙනකොට සකස් වෙලා එනවා. ඉරියව සකස් වෙලා එනවා. ඒ නිසා ඉස්සලවතාවදි වගේ විශ්වාසයෙන් ඉදිරියට යන්න. එතකොට ඒක ඒකෙන්ම හැදිලා ඉන්න පුළුවන්. නිර්වාණ සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආනාපානය හුස්ම නොතේරී ගොස් නින්දකට වැටුණා මෙන් වී නැවත ටික වේලාවකින් ආනාපානයටම අවදි වෙමි. නමුත් එහිදී නින්ද නොගොස් ඇති බව වැටහෙයි. දැන් මම தත්ත්වයේ දැන් එම தත්ත්වය වෙනස් වී හුස්ම තුනී වී ගියද නිින්ද වැනි தත්ත්වයකට ඇතිව නිින්ද වැනි தත්ත්වය ඇතිවන්නේ නැත. පද සිහියෙන්ම තුනී වී ගිය ආනාපානයේ දෙස බලා සිටිමින් එවිට සමාධියක් නැතිවක් මෙන්ම නැගිට යාමටද සිටේ. පින්වත් ස්වාමින් වහන්සේ මෙම தත්ත්වය කුමක්ද? මෙයට කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න සිල්ලා සිටිමි. වහන්සේට ඒ වගේ වෙලාවල නැගිටලා යන්නේ නැතුව නැගිටලා දාගලා නැතුව ඒක ඒ ජවනිකා යුර වෙනකන් ඉන්න ඕනේ. එතකොට ඒ ජවනිකාවේ හැමාරේ ඒ අවස්ථාව හැටියට කමටහනක් මතු කරලා දෙනවා. ඇයි නැගිටින්නේ කියන හේතුව. දැන් තියෙන්නේ නිකන් කම්මැලිකම, නීරස ගතිය. Taman එකට ලෑස්තිලා ගිහිල්ලා කම්මැලි වුණා, නීරස වුණත් මං වාඩි වෙලා ඉන්නවා. ඒකට සාධාරණීකරණය කරන්නේ ඉස්සෙල්ලා මං කිව්වේ කිව්වාගේ දැන් මේ தත්ත්වයටදී කෙලෙස් නැහැ. ඒක නැත්තම් නැගිටලා ගිය ගමන් කායික දුස්චර්ත වෙන්න පුළුවන් වචී දුස්චර්ත වෙන්න පුළුවන් මේක ඇතුළේ මොකක්වත් නැහැ ඒ නිසා දැන් මේ සිද්ධියක ඉවරයක් නැති මේ අතරමැද තියෙන්නේ තව විනාඩි 5 10ක් දිගට පරියන්කේ ඉන්න කියොත් මෙයාට උත්තරේ හම්බ වෙනවා මෙතන. තා පොඩ්ඩක් දිගට පරියන්කේ ඉන්න කෙනෙක් කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මාහට අලියම් කාලේ පරියන්ක භාවනාවේදී ඉතා සංසුන් වනයකින්ද කායික සුවයක්ද දැනුනි. නමුත් උදෑසන පරයන්ක භාවනාවේදී මනස ව්‍යාකූලවද දැඩි හිසේ බර ගතියක්ද සිරුරේ ඉහළ පිට ප්‍රදේශයේ වේදනාවක් නිසාද ඒකාග්‍රතාවයෙන් යුතුව භාවනාවේ නියැලීමට බාධාවක් වුනි. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් මාට පහදා දුන්න මැනවි. ආයශරයක් කියන්නක ප්‍රශ්නේ පටලයිල වගේදී. මාහට අධිකම් කාර්යයේ පරයන්ක භාවනාවේදී ඉතා සංසුන් මනසකින්ද කායික සුවක්ද දැනුනි. නමුත් උදෑසන පරයන්ක භාවනාවේදී මනස උදෑසන කියන එකයි අලුවන් කියන එකයි වෙනස් වෙලා තියෙනවා. ඒක උදෑසන කියලා කියන්නේ අපි 10ට තියෙන භාවනාව 8ට තියෙන භාවනාව වෙන්නේ. එතකොට ව්‍යාකූල වෙනවයි කියන එක කාට බැලුවත් දවසක් අතුරත ගත්තාම දවසේ එක පරියන්කයක් දෙකක් තමයි හරියන්නේ. අනික් කලාවට හිතේ තියෙන අච්චරම සමාධිගත වෙන්නේ නැති ගතියක්. නමුත් ඒ හරියන දේ විතරක් කරලා නතර වෙන්න එපයි කියලා හතින එකට හොඳට ලෑස්ති වෙලා ඒකට දෙන්න තියෙන අනුග්‍රහ කරන්න අනිත්‍ය වයදිත් තේරුම් අරගන්න කාලේ බලපෑමක් තියෙනවා. දවසේ කාලේ බලපෑමක් තියෙනවා. මනසේ බලපෑමක් තියෙනවා. තංචිත්ත උෘතු කියනවා බලපෑම් තියෙනවා. ඒක තියෙද්දි දිගට කරගෙන ගියොත් තමයි Tamanට මම කියන්නේ කවුද මගේ ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර අවුල් වෙච්ච මනසකින් අපිට උදේ කාලේ කියලා තියෙන එක අවුල් වෙච්ච මනසකින් කරන වෙලාවේදී පේන ආනාපානයයි චන්සු මනසක පාන්දර කරනකොට පේන ආනාපානය දෙක සංසන්දනය කරනවා. අවුල් වුණාට පස්සේ මට ආනාපානය බලන්න පුළුවන්ද? නැත්නම් බලන්න බැරිද? පේනවනම් ඒක කොහොමද? සංසුම් මනසෙන් ආනාපානෙ කොහොමද කියලා මේ අවස්ථා දෙකේදී මූල කර්මත්තානෙ දක්වන ආකල්ප වෙන් කළ දැනගන්න පුළුවන් වෙච්ච දවසේ තමන තේරෙට පටන් අරගනි මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් තියෙනවා මේ පැත්තේ අවුල් වෙන නිසා අරකේ හොඳට හරියනවා ඒක හරියන නිසා මේකේ අවුල් වෙනවා මේ දෙකෙන් චිත්ත පීඩා ගන්න නැතුව දිගටම මේක කරගෙන යන්න නම් මේ පරියන්ක දෙකේදී අවුල් වෙච්ච මනසක් තියෙන පරියන්කේ සහ tempat මනසක් තියෙන පරියන්කේදී ආනාපාන පේන විස්තරේ පොඩ්ඩක් දෙන්න. එතකොට ඒකෙන් පුළුවන් හොඳ විස්තරයක් හොයාගන්න. නමුත් ඒක මේක කියවිලා නැහැ. ඒකම වෙන්න ඇති මේ මේ දෙක පිළිබඳව තීරණයක් කරගන්න බැරි වෙන විදිහකට කියනවා නම් තමන්කට භාවනාවේ මූල කර්මත්තාන සම්බන්ධ විස්තර ගන්න නැතුව ඔය කොච්චර භාවනාව හොඳයි කිව්වත් ගන්න දෙයක් නැහැ. හරිනම් භාවනාව තමන් භාවනා කරන මොනවද පේන්නේ ආනපානේ කොහොමද පේන්නේ කියන එක අඩුගානේ පාන්දර මනසෙන් පාන්දර කර භාවනා විචක්කත් මේ කර්මස්ථාන වාර්තට ඇතුල් කරා නම් එහෙනම් සූරයි. නමුත් ඒකවත් ඇතුල් කරලා නැහැ කර්මා කළා ටික ඇතුල් කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. අවසරයි හම්තුරුනේ මම ආනාපාන සතිය කරගෙන යමින් සිටින අයෙක් වෙමි. නමුත් ළඟක සිට නාසය ඇතුළත දැවිල්ලක් හටගනී. වරණ ඇතුලේ තියෙනවා හුස්ම ගැන බලන විට කරුණාවෙන් මේට ප්‍රතිකර්මයක් වදාළ මැනවි. නිර්වාණ සරණයි. මේක දරා ගන්න පුළුවන් එකක් නම් පාසියට ගන්න. ඒ දැවෙන ගතිය දරා ගන්න බැරි එකක් නම් විතරයි අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. දැන් හිත ඇතුළට ගිය බවට ලකුණක් තියෙනවා. මොකද්ද මේ දැවිල්ල? ඒ දැවිල්ල වාසියට තියාගෙන මගේ හිත පිට යන්නේ නැහැ කියන එකට ලකුණකට තියාගෙන නිමිත්තකට තියාගෙන දරා ගන්න පුළුවන් නම් ඒ තියෙද්දි හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? නැත්නම් හුස්මේ හිත තියාගෙන තප්පර කීයක් ඉන්න පුළුවන්ද? විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පොඩි දෙයක්වත් ආපුවාම දරා ගන්න පුළුවන්කම තියෙද්දිත් හිත කරදර ගන්න ගත්තොත් භාවනායන හැම දියුණුවක්ම කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. භාවනාවේ විවිධ වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් වලදී දරා ගන්න පුළුවන් නම් මේ වෙනස්කම තියෙද්දී ආනපානේ කොහොමද වෙනස්කම ඉඳී ඉස්සලා කොහොමද වෙනස්කමෙන් පස්සේ කොහොමද කියලා ආනපාන සම්බන්ධ කිරීම තමයි මේකෙදී තියෙන සරල උපක්‍රමය. ඒක නිසා මේක දරා ගන්න පුළුවන් නම් දිගට කරන්න වාසියට හරව ගන්න කියන එක තමයි කෙටි උත්තරේට කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මට ඉතා ඉක්මනින් සතුටට දුකට කඳුළු දැසෙන් වැగిරෙනවා. මෙය මට හිරිහැරයක්. සමාජයේදී වරන් ඇතුලේ මගේ කල්යාණ මිත්‍රෙන් කියන්නේ හිත දියුණු කරගන්න එවිට ඕක නවතී කියලා. ඔබ වහන්සේගෙන් මේ සඳහා ධර්මානුකූල උපදේශක් පතමි. ඔබ වහන්සේට නිවන් ප්‍රාර්ථනා කරමි. ගණන් ගන්න එපා. කඳුරුවාවයි කියලා ලෝකයට අඬන්න එපා කියන්නේ. Taman එනකොට ප්‍රශ්නයක් නැහැ. ඔය උපදෙස් දෙන කට්ටිය අඬන්නේ නැද්ද කියලා අහන්නකො. ඒ කට්ටියත් අඬනවා. ඒ නිසා ඕව ගණන් අරගෙන කරන්න බෑ. මේ ශරීරයට හිත ගිහිල්ලා සතුටකින් කනගාටුවෙන් හරි කමනේ ගිය ගමන් ඒකේ ඒ බවට මොකක් හරි අර්චිචාරයක් දක්වන හිණාවක් දක්වනවා කැස්සක් එනවා කඳුළු වැටෙනවා මූණ රතු පාට වෙනවා ඒව ඔක්කොම જાති අන්තරයි ඔත්තල පරිශන කරලා පෙන්නනවා වැද්දාගෙත් එකයි ශිෂ්ටමනසයත් එකයි සුද්ධගෙත් එකයි කල්ලගෙත් එකයි මූණෙන් එන ආකල්පවල ඒව අපිට කිසිසේත්ම පාලනය කරන්න බෑ ඒව සම්පූර්ණ අනිච්ඡානක පේශින් මාර්ගෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දැන් මේකට අඬන්න ගත්තොත් තව අදිමතියට හරක් කියලා තවත් අඬන්න අඳුළු කඳුළු එන්න ඇරලා කරපටින් ඉන්න එක තමයි කරණ තියෙන එකම ක්‍රමය ගණන් ගන්න විදිහ ඉන්න එක. ගණන් ගන්නසෝ ඉන්න පුළුවන් සමාජශීලී නොවෙනවා. මේ සමාජශීලී වීමයි මේකේ ප්‍රශ්නේ කඳුළු නාවත් සමාජශීලී වෙන්න එපා. ඒක කඳුළු එන වැඩක් කොහොමද සමාජශීලී වෙනවයි කියන්නේ කැමතිලක්. දඩයක්. පුළුවන් තරම් තමන්ගේ වැඩ බලන්න උදේ කඩා වෙන්න බුදුරජාණන්සේ දේශනා කරන හොදේකලා වෙලාවට මට අවශ්‍ය වෙනට මල මූත්‍ර පහ කරන්නත් පුළුවන් කියලා. එච්චරයි බුදු බුදු ඥානෙ. සබහාසීවි වෙච්චාම කඳුළු හෙලන්නත් බෑ, කහින්නත් බෑ, මල පහ කරන්නත් බෑ, මූත්‍රා කරන්නත් බෑ. අමුදඩයක්. ඒ නිසා මට අයස වේවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මට යසස එපා. පිරිකර සම්පත්තිය එපා, පිරිවර සම්පත්තිය එපා. මට මගේ වැඩක් කරන්න පැත්තකට ඉන්න ලැබීවා කියලා. ඒක නිසා මේවා ප්‍රශ්න වෙන්නේ ශිෂ්ටාචාරය නිසා. ශිෂ්ටාචාරය නොතිබෙන්නේ මේ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ශිෂ්ටාචාරය හදාගත්ත ජීවිතේ පහසු කරවන්න දැන් වෙලා තියෙන්නේ දනුකන්දේ ගැහුවා වගේ අපි අනුන්ට වෙන්නයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේවා මේ මේ මොනේ ඒරියව මාරු වෙන එක දැන් අපරාධයක් කරලා බොරු කියනවාද කියලා බලන මැෂින් හදලා තියෙනවා. මොකද එයාගේ බොරුවක් කියනකොට ඉබේම ඉදුරන් වගේ එකකින් යම් මස්පිඩු වගේ එකකින් පෙන්වන්න පටන් ගන්නවා. තාම 100 100ක් ප්‍රයෝජන නැහැ. ඒක නිසා අනුගණන් ඉඳලා යන රිසර්ච් වගේක් තියෙනවා. ඒ ඒ මානසික ආවේග වලට මූණ ප්‍රතික්‍රියා කරන්න හැටි. ඒකේ බුද්ධියට නඩත්තු කරන්න බෑ. ඒ නිසා ඒව හැබැයි ගණන් ගන්න නැතුව හිටපුවා නිකම්ම නතර වෙනවා. ඒ නිසා හොඳම වැඩේ කරන්න තියෙන්නේ මම භාවනා කරනවා පුළුවන් තරම් සෙනගෙන් අයින් වෙලා ඉන්නවා. පුළුවන් තරම් බලනවා. සතුටක් ආවම කඳුළු වෙන හැටි වගේම ආනාපානෙ කොහොමද? දුකක් ආවම කඳුළු වෙනවා වගේම ආනාපාන මොකද වෙන්නේ කියලා අපි දානවා මේ දෙක මැදට බුදුහමරෝ දීපු අර මධ්‍යස්ත කායනුපස්සනට සම්බන්ධ අරමුණක් දාලා බලනවා මේක හිත පවත් ගන්න පුළුවන්ද කියලා. ඒකල බලනවා මේ මූණ මගේ වුණාට ඒ මූණේ එන ඒ ආවේග වලට ඇති ප්‍රතිචාරය ප්‍රතික්‍රියාවට වළක්වන්න බෑ. ඒකේ ගිනාපු දෙයක්. නිසා ඒක ගැන කනගාටු වෙන එක තමයි මේ අහක යන දේවල් වල දුක් කරදර ගන්නවා, හිත පීඩා ගන්නවා කියන එක. ඒකට බේත් නැහැ. ඒක තමයි මෝඩකම කියන්නේ. තක්කතිරුකම කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ ඕක තමයි. කරන්න බැරි දේවල් අල්ලගෙන නටන්න. ඒක කරන්න පුළුවන් නේ සතුම් මෙරීමේ වෙන් වෙලා ඉන්නේ. ඒක කළ හැක්කක්. හොරකම් කිරීමේ වෙන් වෙලා ඉන්නේ. ඒක කළ හැක්කක්. බුදුහාමර කියන තැන මම උඹලා කියන්නේ කළ හැක්කක්. කාමීත්‍යචාරය කරන්න බෑ. ඒක කළ හැක්කක්. බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් වැළකීලා ඉන්න. මත්පැනෙන් වැළකීලා කළ හැක්කක්. මොනේ ඉරිය වෙනස් කරන එක, කැස්ස එන එක, එහෙම නැත්නම් කඳුළු වෙන එක කරන්න බෑ. සමහර වෙලාවට වෙද්දු කියනවා මේ පිත් දෝෂ, වාත දෝෂ අර ඒවි කියලා. මට පේන්නේ එකම දෝෂේ මේ සබාදශීලී වීමේ දෝෂේ. සභාගත වුණොත් මේක ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා සභාගත නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට ආයස වේවා කියලා. ඒක කැමති විදිහට අඬනවා. ඒව නතර කරොත් ඇතුලේ පිළිකයෙන් ඉඳී තියෙනවා. ඇතුලට හැරුණොත් මේ එළියට ගියේ නැත්තම් මේ ආකල්ප එහෙනම් කොහෙන් හරි හිට වෙනවා. මේක ඒ වෙලාවෙම පිට කරන එක තමයි හොඳම දේ. ඒක පිට කරන්න බෑ සමාජයක් ඉස්සරහ ඉන්නකොට. ඉතින් ඒක නිසා කියන්නේ අරඤ්‍යගත, රුක්ක මූලගත, ශූන්‍යාකාරගත වෙනවනම් ඒ කොයි දේ ආවත් අඩු ගන්න මේ වෙලාවට බලන්න එහෙම අරණ්‍යගත වෙච්ච වෙලාවක ওই විදියට කඳුළු යන්න ඇරලා සිද්ධියක් නැහැ. කවුරුත් නැහැ මේකට සැලෙන්න කෙනෙක්. ආන එතකොට තේරෙන පටන් අර ගන්න මේක සමාජයේ විසින් අපිට පටවන ලද්දක් මිස ශරීරයේ සිදුවෙන ක්‍රියාව ඒකම දුකක් නෙවෙයි. මේ අනික් අය කියන නිසායි දුකක් වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ඒ අනුන් සතුටු කරන ජීවත් වීම නිසායි මෙච්චර ආතතිගත වෙලා තියෙන්නේ. මෙච්චර අසහනකටපත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන පහසුකම් ටිකයි අපිට හම්බ වෙලා තියෙන ක්ෂණ සම්පත්තිය බලනකොට ඔයව ගණන් ගන්න තරම්වත් නැතිනේ. බුද්ධෝත්පාද කාලයට කඳුරු ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. මනෝසාත්ම භාවයට කඳුරු ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. චින සම්පත්තියට කලඳුරු ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රාශ්‍රය ඒවයි දුර්ලභදී. මේ පොඩි එකක් අල්ලගන්න නටනවා. නිසා ගණන් ගන්න බා ගාලල්ලා කියලා ඉන්න එකයි තියෙන්නේ. නිතරම මතක තියාගන්න ගාලල්ල. ඉවරයි ඒක. කවුරුට කවුරුට ඇවිල්ලා ගණන් ගත්ත ගාලල්ල. ඔයාකට ඔයා ගණන් ගන්න එපා. මටනේ කඳුළු යන්නේ. ඔය එන එක නාන්න ඔයගොල්ලෝ අඬන්නේ නැද්ද කියන ඒත් අඬනවා. ඒගොල්ලෝ අපිට පේන්නේ නැති වෙන්න අඬනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වැදකම කරගන්න කියන්නේ. මේක ගණන් ගන්න තීරපු දවසේ නම් ඕක නතර වෙනවා කියලා ඌනා කිව්වා වගේ කියේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපානයට වාඩි වී ටිකකින්ම සිත සමාධිමත් වන බව වැටහි. ඒ අවස්ථාවේදී සුදු වලාකුළකින් ගුලාකුළක් වැනි යමක් ඉදිරියේ පෑදිලිව පෙනේ. සිත කැමරෙන් ඉහළට යන බවද පෑදිලි. ඉන් අනතුරුව විශ්මුදුනින් කිර පිටිරණ පිට වෙනවා වැනි දෙයක් අත්දකිමි. මේ අවස්ථාවේ සිතුවිලි කිසිවක් නැති බවද දනිමි. මා කරගෙන යන වැඩ පිළිවෙලේ වැරද්දක් ඇද්ද ඒ තවදුරටත් විස්තර කර පහදා දෙනමින් තායාරවත් යථාත්ම ඉල්ලා සිටිමි. මේක ඒ වගේ වෙනකොට ආනාපාන පේන්නේ කොහොමද කියන එක සමාධිගත වෙන්නේ ඉස්සලා කොහොමද ආනාපාන සමාධිගත වුණාට පස්සේ ආනාපාන කියන එක කිව යුතු අත්‍යවශ්‍ය කාරණාව ගැන පොඩ්ඩක්වත් වචනයක්වත් සඳහන් කරලා නැහැ. අනිම්මනම් අනම්මන වේරම ගැන කියලා තියෙනවා. ඒ නිසා කියන දේනේ රත්තරණු යසුචි තිබ්බම අසුචි එකතු කරනවා රත්තරන් ටික විසිකරනවා. නිසා මේ වගේ හරිය වෙලාවට මට ආනාපානෙ මොකද වෙන්නේ? ආනාපානෙ කොහොමද මේකේ தත්ත්වයට මේ தත්ත්වයට යන්නේ කියලා අපිට එකයි මේ මුළු භාවනාවේදීම මේ බහුලීගත කරන්න තියෙන්නේ මේ භාවන සමාධිය හරියමයි හරිය නැති වෙච්චාමයි සද්ද ඇහෙනකොටයි රූප පේනකොටයි රූප නැතිකොටයි සද්ද නැතිකොටයි ආනාපානෙ මොකද වෙන්නේ කියලා. ඒක ගැන නොකිය මොන්න තරම් රටක තොරක විසරකව සේර බල්පැල්ල හැලී විතරයි. ඒ වගේ මොනක්වත් ගන්න දෙයක් නැහැ. ඒ අවුලකදී අවිශ්චිල්ලකදී හෝ tempat භාවයකදී තමන් කරගෙන යන හුස්මට වෙන බලපෑම තමයි කමඨාන් සුද්ධ කරනට අවශ්‍ය කරන්නේ. ඒකට ඒ වෙලාව පේන එක එක නිමිති ගැන කතා කරන පටන් අරගත්තොත් ආහන ඉන්න මනසත් නොමග යනවා, ලියන මනසත් නොමග යනවා කිසිම sannivedanayak වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාව හොඳට යනවා ඇති. නමුත් දිවේචු දියේචු තොරතුරු ටික සංවේදනය කළ යුතු තොරතුරු පිළිබඳ හැඟීමකුත් නැහැ. ඉතින් ඒක නිසා අර වටිනා එකලසක් සමතුලිතභාවයක් ආපුවාම ඒකෙන් අර කලදුටු කල බලහි ගන්නවා වගේ වැඩේ කරගන්න දන්නේ නැතිකම නම් රචනයේ පේන තියෙනවා. හැබැයි වැඩි සමාහරණාට භාවනා කරන හරියට කරනවා ඇති. නමුත් ලියන එකේ නම් නැහැ. මේ කිව යුතු කරුණු නැහැ. ඒක නිසා මං ඉල්ලා හිටින්නේ සමාධිය හරිය ගියාට පස්සේ කොහොමද ආනාපානෙ පේන්නේ? හරියන්නේ ඉස්සෙල්ලා කොහොමද කියන තමන් අත්දකින්න අත්විඳින ආනාපානයේ ස්වභාවය පමණයි එන්නේ නැත්නම් ඒක තමයි කතා සාතිරිය වෙන්න ඕනේ. ඒ කතා සාතිරියට අනිත් තොරතුරු පස්සේ ලියවට කමන්නේ නමුත් මේකේ මොනම තොරතුරක්වත් නැහැ. ඒ නිසා ඒ තොරතුරු ඉදිරිපත් කරන නම් දැන් හරි සභාගත කරන්න කැමති නම් ඒක කාටත් හොඳ ආදර්ශයක් වෙයි කියලා මම කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතුට සිතින් උදේ පාන්දර පහට පරයන්ක භාවනාවට වාඩි වුමා පట్టල වීමේ නියම අර්ථයෙන්ම පట్టල වී භාවනාවට සිත යොමු කළෙමි. සන්ධ්‍යා කාලයේ පෙන් වූ වීඩියෝ දර්ශනයේ වෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය මිස වෙන කිසිවක් නොදුටු වෙමි. වීඩියෝවේ දුටු පරිදි කෘතිම පෙනහැල්ලේ ඇරීම වැසීම මිසක් වෙන කිසිවක් නොදකිමි. මොහොත් බෙල්ලෙක්සේ මා ඇතුලේ පෙනහැල්ල ඇරෙනවා වැහෙනවා දුටිමි. පසුව මා පෙනහැරලා ඇරලාම තියන්න උත්සාහ කළද නොහැකිය. ඉබේම වැහිණ. උදේ 6 සිල්මෑනියන්ගේ ශබ්දය බැවි පෙනේ කොහේ සිට එනවාද කියා සොයන්නට උත්සාහ කළ පසුව සී කල්පනාවෙන් සීලය සමාදන් වීමි. උදේ 7 සිට අත දක්වා දානශාලාවේ මාදුටුවේ ඇටසැකිලි රෝබෝ එහා මෙහා චලනය වීමකි. මාද ඇඟිලි වලට ඇටවලින් එහා මෙහා චලනය වීමක සමාන මාද ඇඟිලිවල ඇටවලින් මස් වලින් පිට්ටු අනනවා දැක්කෙමි ලොණු මිරිස් තර දිවට දැන්න රතු ලුණු කරස් ගා හැපෙන බව ඇසින මේ අවස්ථාවේ පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය නොදැනින එය නොදිටිමි දිවෙන් කෑම තල්ලු කරන ආකාරය දුටිමි පිට උගුරේ යන්නේ කෙසේද කියා ටිකක් විමසෙමි. පසු ඒ අතහැර සිහියෙන් කෑම ගතිමි. පසු වටපිට බලන විට හැමෝම දානේ අරගෙන ඉවරයි. උදේ 8 9 පාරයන්ක භාවනාවේදී මාගේ ඇටසැකිල්ල කඩන කඩන කූඩයන් වගේ දැනින සුවඳ මා දකින්නේ මා තුළ කුඩා අබරල කොළ දෙකක් ඇරෙනවා වැහෙනවා වාගේමයි. මේ தත්ත්වය ටික වෙලාවකට පසු මගේ හුස්මට මොකද වෙලා තියෙන්නේ කියා සෙව්වා. පසුව ඇතුලේ පෙනහල්ල ඇරෙන විට පපුව පෙදෙස පහත් වන බව දුටිමි. හුස්වන බව දුටිමි. ඇඟේ ඇතුළ තද කරලා වහන විට පමණක් හුස්ම නැති පිට වී යන බවක් දැනේ. යමේ සිට 10 දක්වා සක්මන රෝබෝ යන්ත්‍රයමයි මා අවම සක්මන් කරන්නේද මා අවට සක්මන් කරන්නේද ඇටසැකිලි රෝබෝ යන්ත්‍රමයි. හැමෝම ඇටසැකිලි වීදුරු කූඩුවේ තිබෙන ඇටසැකිල්ල වගේ. මේ தත්ත්වය මා ගෙදර ගියාමත් වුණොත් මා කුමක් කරන්නද ස්වාමින් වහන්සේ? ඔබ වහන්සේට උතුම් තොවිලක් නටු. බය වෙලා තියෙන්නේ දැන්. තෙල් ටික සාතු කරලා වැඩිලවත් ඇඟ දිහා බලන්නකො කොහොමඩක්වත් වීඩියෝ එක පෙන්වන්න ඉස්සරහ පැටසැකිල්ල තමයි තිබ්බේ. දැන් ඔක දැක්කට පස්සේ දැන් හරි අවුලක් වෙලා තියෙනවා. ඇත්තට මේක තමයි වීඩියෝ පෙන්වන එකේ තීරුමක්. ඉතින් ඒ නිසා ගෙදර ගියාට තිබුණොත් එහෙම ඉතින් අපිට කරන්න වෙන්නේ සෙත් කවියක් කියලා පිස්තියක් කියලා. බය වෙන්න එපා කොහොමද සංසාරේ කක්ක කකා යන්. ඌව බලවුවොත් තමයි කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. දැන් ගෙදර ගියාම ඒ නිසා ගියාට පස්සේ පොඩ්ඩක් ලීලවන්න මම සාත්‍යාත්මක කරන කරුණාකරලා ඉන්නකොට ගෙදර ගැන කල්පනා කරන්න එපා. මෙහි ඉන්න ටික මෙහෙදි කරන්නකෝ. ඊට පස්සේ ගියාට පස්සේ තිබුණොත් අපේකට මොනවාරි කරන්න. ඔය වීඩියෝ එකෙන් තියෙන පිටිපස්සේ කැලලා ඒක පෙන්වුවට පස්සේ යන්ත්‍රයෙන් පැත්ත හරලා තියන්න පුළුවන්. අර මෝඩකම ආයෙ තිරක් දෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙදී ටිකක් ඔක කරලා තියාගන්න යනකොට වහලා දෙන්නම්ම. මේ ඉන්න ටිකේ කරුණා කරලා ගෙදර ගැන කල්පනා කරනකොට එතන එතන කල්පනා කරන්න එතකොට වැඩි වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ටික වේලාවක් කරන විට නළල ප්‍රදේශයේ සංවේදීතාවක් ඇති වේ. වරණ ඇතුළත රිදුමක් නොවේ. මෙසේ වීමට හේතු පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. වහන්සේට බොහෝ කලක් විස්තර ධර්මාභෝධය ලබා දීමට හැකි වේවායි පතමි. දැන් මාතේ දියුම් හතරක විතර තිබුණා මෙහෙම වෙනවා වෙන්නේ ඇයි කියන එක. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. මේම පේන එක තමන් කරන භාවනාවට වාසියක්ද නැද්ද කියලා බලන එක. ඒකේ නලරේ කල්කනායක කියන එක පේනවා. එතකොට ඒක රිදෙනව නෙවෙයි කියලා තියෙනවනේ දරා ගන්න බැරි එකක් නෙවෙයි. ඒ නිසා තමන් කරගෙන යන භාවනාවට ආනාපාන සති භාවනා කියනකොට ඒකට වාසියක්ද තියෙන්නේ පාඩුවක්ද තියෙන්නේ. දැන් මේ එනේන එකක් එක කටයුතු කරන්න පටන් ගත්තොත් කිසිම කෙලවරක් කරන්න හම්බ වෙන්නේ මේක මට මගේ වැඩ පිළිවෙලට බාධාවත්ද කොහොමද බාධා වෙන්නේ? නැත්නම් මගේ කරගෙන යන ආනාපානට ලාභයක්ද කොහොමද ලාභ වෙන්නේ කියන එක නම් අදාළයි. ඒතකොට එනේන එක නයි කේන්දර බල බල ඉන්න නම් බෑ. ඒක කරන්න බෑ. මොනවා මෙන්න ඇඟ කොයි වෙලාවෙත් වෙනස් වෙන එකක්. ඒකට භාවනා කරන්න නැති කොටත් වෙනවා ඒක පේන්නේ දැන් පේනවා. දැන් ඔක්කොම වැඩ බහ තබලා මේ මේ මොකද මොකද කිය කිය බලවලා ඉන්න ගියොත් වෙන වැඩක් නැහැ. කර්මාකල බලන්න මේ පේන එක තමන්ගේ කරගෙන යන භාවනාවට සක්මන් නම් වම දකුණු බලන එකට පරියන්කේ නම් මේ ආසත්වසත් බලන එකට මේකෙන් වාසියක්ද තියෙන පාඩුවක්ද කියන එක කියනවනම් ඔන්න ඒකෙන් ඒක විග්‍රහ කරන්න තරම් වටිනවා. ඒක සඳහන් කරන්නේ නැහැ. අපිට මේ පේන පේන දේවල් බැලුවට හඳුන්වා දෙන්න හදන මූල කර්මස්ථානේ කුිටගෙන ඉන්නේ ඉරියව්වට නැත්තම් ආනාපානෙට මේකෙන් පාඩුවක්ද වෙන්නේ ලාභයක්ද වෙන්නේ කියන එකයි මට දැනගන්න ඕනේ. ඒක නම් මම සාකච්ඡා කරන්න කැමතියි. ඒ වෙනතු මේ පේන පේන දේවල් සාකච්ඡා කරලා නම් ඉවරක් කරන්න බෑ. දැන් මේ අනුගානේ මම හිතන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී හම්බෙච්ච ප්‍රශ්න කීපයක අනිවාර්යයෙන් පුංචි දේවල් වලට විස්තර අහනවා මේ කියන්නේ ශරීර ආසාව. මේ ශරීරේ මැස්සෙක් පැහුවත්, කුරුලෑවක් ආවත්, කික් ගහක් ඉදුණත්, හැමරැලි වැටුණත් ඉතින් නටන්න හදනවා. මේක හරියට හැමදාම මේ විදිහට ඕලකක් වැදින්න නැතුව, වැස්සක් වැටෙන්න නැතුව, මැස්සෙක් වහන්න නැතුව තියෙයි කියලා. ඒක නෙමෙයි තියෙන්නේ. කොහොමදත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන අල්ලපනල්ලේ Tamanට අපි කිවිසගත්තු මූල කර්මස්ථානේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානේ බලන්න පුළුවන්ද මේ වෙන දේවල් එකට වාසියක්ද කොහොමද පේන්නේ කියන විස්තරේ ඉල්ලා හිටිනවා මං ඉල්ලුවොත් අපි ඒක සාකච්ඡා කරමු ඒ අදාළ කාරණා බාහිරින් එන අරමුණ නම් විශ්ල කළ ඉවර කරන්න බෑ ඒක නෙවෙයි භාවනා කරනවා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම සතුට සිතකින් සක්මන් භාවනාව කළෙමි පරයන්කයත් හොඳින් සතේ පිළිටවමින් කළෙමි ඉන්පසු සක්මන් භාවනා වාරයේ සැහැල්ලු සිතකින් හා එමින් සිදුවේ ඒ සක්මන් වාරයත් බොහෝ පසාර්ථකයි. ඊළඟ පරයන්කේ සාර්ථක නැත. නිදිමත තදින් පැවතුනි. මේ නිදිමත ආවේ වීර්ය මදි වෙලාද, සතිය මදි වෙලාද, නැත්නම් සති සම්පජාඤ්ඤය නැති සාද යන්න කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙනසේක්වා. වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය ආරක්ෂණ විදියට වීර්ය මදිකම බලපානවා. සත්‍ය මදිකම නම් නෙවෙයි මේක විස්තරයක් තියෙනවානේ. වෙන වෙන දේ ලියලා තියෙනවා. කියන්නේ සත්‍ය තිබිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ භාවනා කරන යනකොට රාගයයි ද්වේෂයයි ටික අයින් වෙන්න ඕනේ. ඒක කීකරු වෙනකොටම හිත අවදියෙන් ඉන්න බැරුව යනවා. හිත අවදියෙන් තියෙන්නේ රාගේ තියෙනවා නම් විතරයි. හිත අවදියෙන් තියෙන්නේ ද්වේෂය තියෙනවා නම් විතරයි. මේ භාවනාදී ටික පොඩ්ඩක් ඇල්මැරනකොට ඉබේම නිදිමත ගතියක්, හේබාන ගතියක්, ඒකාකාරී ගතියක්, අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක භාවනායේ දියුණුවක්. නව හිත කියන්නේ වැරදිලක් කියලා. ඉතින් මේකට එකම එක ප්‍රතිකර්මයක් තියෙන ලෑස්තිලා යන එක විතරයි. භාවනා කරන යනකොට මෙහෙම එනවා. ආවට පාවා දෙන්න එපා. මේක හරහා යන්න ඕනේ. කියන්නේ හැප්පෙන දෙයක් නැහැ. මම මේ වෙලාවේ හොඳට ධෛර්යමත්ව සත්‍ය වීර්ය නැතිකම කියලා හිතලා හරි කමන්නේ. ධෛර්යමත්වලා කරගෙන යන්න. නිදිමත වැටුණත් ඒකට යට වෙන්නේ නැතුව කරගෙන ගියාම පේනවා. මේ රාග ద్వේෂ දෙක නැති වෙනකොට හිත හේබාන ගතියක් එනවා. හිත කම්මැලි කරන ගතියක් එනවා. ඒක තාර්කිකයි. හොඳට ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් ඒ රාග දේශිතේ නැති වෙච්ච එකේ ආනිසංස ලබන්න නම් බුද්ධිය ලැබෙන්න නම් ඒ විලාසේ නින්දට වට ගන්න නැතුව නැත්තම් වැට නින්දට යට වෙන්නේ නැතුව ඉදිරියට කරගෙන යන එක තමයි කරන්නේ. ලෑස්තිලා යන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව පැයක් පමණ සිදුවන විට දර ප්‍රදේශයෙන් ඉහළට තදවීමක් නැගීම නිතර සිදුවේ. විද්මාකාරයට මෝනේ හා ඇසි පියවල චලන සිදුවේ. මෙවැනි චලනවල යම් අසාමාන්‍යතාවයක් ඇතිදයි පහදා දෙමින් කාර්නිකව ඉල්ලා සිටිමි. මේ චලන මංග බාධාවට ආනාපාන බාධාවත් බාධා වෙනවද? බාධා වෙනවනම් කොහොමද වෙන්නේ? එහෙම නැත්නම් මේව තිබුණයි කියලා භාවනාවට බාධා නැද්ද? නැත්තම් සාධකයක්ද කියන එක ලියෙන්නේ නැහැ. ඉසල ප්‍රශ්නේ මම මේක අදහස් ඉදිරිපත් කරා. මේ පුංචි පුංචි දේවල් අනුව සැලෙන්නේ මේ ශරීරෙට තියෙන ආශාව. නමුත් භාවනාවට තියෙන ආශාව නම් ඒ සැලීම් වෙනකොට තමයි ආනපාන බලන්න පුළුවන්ද, බැරිද, පේන්නේ කොහොමද කියන එක ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ඊළඟ සරණයි. ගර්ධ ස්වාමින් වහන්සේ නාම රූප ධර්මයන්ගේ සමුදය නිරෝධ සිදුවන වේගයට සමාන වියත්තේ අපේ ප්‍රඥාවේ නැත්නම් මේ සමුදය නිරෝධ බලන වේගයේද ධර්මදේශනා ශ්‍රවණය කරන අවස්ථාවල මේ වේග දෙකක් ගැන නොඑක් විට අසා ඇත්temi. ඒ ගැන කාණිකව පාදා දෙමින් තායටහත් වෙලා සිටිමි. මේක එවිට අතරම වේගයක් හරහම සම්පූර්ණ විචාර කරන්න බෑ. භාවනා ගැම්ම ගන්න ඕනේ සතිය හොඳට ගැම්ම එනකොට සතිය හොඳට අඛණ්ඩ වෙනකොට සතිය වෙනකොට වේපුල්ල භාවයටපත් වෙනකොට තමයි අර කල්ලා ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා මේකේ කිව්වට අපිට කරන්න පුළුවන් වෙන්නේ සතිය වඩන්න අනුග්‍රහ කරන එක තමයි සතියේ අඛණ්ඩ භාවය කියලා කියන්න පුළුවන් සතියේ විපුලකම සතියේ තියෙන ශක්තිමත් බව අනුව තමයි ඒ නාම රූප දැනගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒක නිසා අපි දැනට තියෙන නාම රූපේන වේගය වැඩි සතිය අඩුයි. ඒ නිසා නාම රූපේන වේගය අඩු කරන්න රූප බලනේව ශද්ධාහනේව පුලතරන් අඩු කරලා සතිය වැඩ කරපු දවසේ අන්න වේලාවක සම්බර වෙන්න ඉඩ තියෙනවා නැත්නම් අපි හැම වෙලාවෙම අරමුණු ගන්නවා සැර වැඩි සතිමත් වෙන බව අඩුයි. ඒ වෙනුවට භාවනාදී කරන්නේ අරමුණු ගැනීම අඩු කරලා සතිය වැඩි කරන එක විශේෂයෙන්ම පරියන්කේදී. එතකොට මේ මේ දෙක අතර සමතුලිතතාවයක් එන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ පාද වෙත අවධානය යොමු කර සිත එක්තැන් කිරීමට හැකි විය. එහෙත් පරියංක භාවනාවේදී සිත එක අරමුණට තබා ගැනීම දුෂ්කර විය. සිහින ලෙසින් ජීවිතයේ විවිධ අවස්ථාවන්හි ඇති වූ අසුදුටු සිද්ධීන් චිත්‍රණය වන්නට පටන් ගන්නවා. මෙසේ සිදුවන්නේ දෙනෙත් පිය වූ පසුවය. නැවත සිත මම මෙතන යනුවෙන් එක්තෙන් කරගතිමි. එහෙත් සුළු වේලාවකට පමණි. කරුණාකර උපදෙස් දෙන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ නිසා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි. මේක තමයි ප්‍රകൃතිය. එක සැරේ එක නැති කරන්න බෑ. ඇඟ ඇතුලට ආපු ගමන් හිත අමුත්තක් දැනෙනවා. ඒ තරම් අපේ හිත පිට ගිහිලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට පදන් වෙන්න හුඟක් වැරදි වැරදි හරියට බයිසිකලයක් අදින මිනිස්සෙක් වැටි වැටි පුරුදු වෙන්න වගේ හිටගෙන ඇවිදින්න හදන පොඩි එකෙක් දහස්වර වැටි වැටි නැගිටින්න වගේ තමයි මේ කරන්නේ. එහෙනම් එක සැරේම මේ පොඩි කට නැගිලා ඇවිදින්න පුළුවන් තත්ත්වයක් එන්නේ නැහැ. නමුත් ඒ අතරමැද තේරෙනවා නම් පුංචි දියුණුවක් වැටුණට මං අරින්නේ නැවතත් උත්සාහ කරනවා. උත්සාහ කරන එකේ අඩුවක් කරන්නේ නැතුව සතිය පිහිටියාට පස්සේ වෙනකට වැඩි පුංචි වෙලාවක් ඉන්න පුළුවන් ගතිය තියෙනවා නම් තාම ඉවසිල්ලකින් ලකෝ උපේක්ෂාවකින් දිගට කරගෙන යන්න. පල සක්මන හරි ගිහිල්ලා තියෙන එක ලාභයට ගන්න. ඒක බොහෝ වටිනා දෙයක්. පරියන්කේදී මේව කරගෙන කරගෙන ගියාට පස්සේ මේ ඉන්නේ ඉරියව්ව උරු වෙන්න ඕනේ, තන උරු වෙන්න ඕනේ, පිළිසිත උරු වෙන්න ඕනේ. ඒ ටික පදන් වෙලා, පටල වෙලා එනකන් අර වගේ නිකන් කෝල ගති, කෝඩු ගති නිදිමොල මාරුණා වගේ ගති වර්ගයක් තියෙනවා. ඒක ඉතින් පළවෙනි දෙවෙනි දවසේදී ටිකක් අනුකම්පාවෙන් කටයුතු කරන්න. දර්ශක ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස අවස්ථාව වෙනහළු අග දක්වා හොඳින් දැනෙන අතර ප්‍රාශ්වාසයේදී ඉතා ඉක්මනින් අවසන් වී නැවතත් ආශ්වාසය පටන් ගනී. ආශ්වාසයේ තරම් ප්‍රශ්වාසයේ ඉන්ද්‍රයන්ට දැනීමක්ද සිදු නොවේ. මේ පිළිබඳව උපදෙස් දෙන්නේ කොතනකින් හරි කවන්න ආශ්වාසෝ ප්‍රශ්වාසයේ ප්‍රාශ්වාසය කියලා තමයි දැන් කියන්නේ වැරදි ප්‍රශ්වාසය දෙකෙන් කොතනකින් හරි අහුවෙනවා නම් ඒ අහුවෙන වෙලාවේ දැන් මේකෙත් මොකක්ද අහුනේ කියලා ලියවිලා නැහැ. මේක පෙනහැල්ල කෙලවරකින් දැනෙනවයි කියලා තියෙනවා. දැනෙන දේ තද ගතියක්ද, උණුසුමක්ද, කම්පනයක්ද, චංචලයක්ද කියලා නේ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒ පේන දේ ලං කරලා බලන්න. උච්චන්න කරලා බලන්න. ආසන්න කරලා බලන්න. එතකොට ඒක දිගේ යන්න ඕනේ ගමන යනවා. ඒකට ආශාසය පේනවනම් ප්‍රසවාසය පේන්නේ නැහැ කියලා හඳන්න එපා. ප්‍රසවාසය පේනවනම් ආශාසය පේන්නේ නැහැ කියලා හිතවල් ගන්න එපා. පේන තැනින් මුරුදු තැනින් බහ ගන්න. බහගත්තට පස්සේ හැබැයි හිත තියෙන්න ඕනේ මේක බහගෙන ඇතුලේ කවදා හරි මම මේක අල්ල ගන්නවා කියලා. ආන්නේ මනකොට හුරු වීම අනුව පුරුදු තැනින් බැසගෙන අන්තිම හාත්පස පුරා පැතිරෙන ගතියක් එනවා. මේක වැඩි උනන්දුවෙන් දැනෙන්නේ මොනවද කියන එක දැනෙනවා කියලා කියන්නේ නැතුව දැනෙන දේ වර්තාගත කරන්න පුළුවන් වුණොත් මේ වර්තාවට ලොකු එළියක් හම්බ වෙනවා ඒක වසංගන ඒක යටපත් වෙන ලේඛන කලාවක් අපි ළඟ තියෙනවා කතා කරන්න කියත් කලාතුරකින් තමයි කතා කරන්නේ මම කතා කරන්නේ ඒක මතු කරලා දෙන්න ඔය වසංගන්න හදනදී දැනගෙන ඒක වසංගන්න නැතුව පය පොළවේ තියෙනකොට මොනවද දැනෙන්නේ ආශ්වාස කරනකොට මොනවද දැනෙන්නේ ප්‍රසවාස කරනකොට මොනවද දැනෙන්නේ? බත් කනකොට යනකොට එනකොට මොනවද දැනෙන්නේ කියලා. ආන්න ඒක දානවන වார்த்தාවට හරිම කොහොසත්. නමුත් මේ මෙතෙක් කියපේවයිදී බොහෝ කිට්ටුවට හරි ගිහිලා තියෙන කීප දෙනයි ගියාට අංග සම්පූර්ණ වார்த்தාවක් වෙලා නැහැ. බලමු මෙහෙම සාකච්ඡා කරලා ඉස්සරහට අපිට මේ තොරතුරු සාතරෝ බාර අරගෙන දකින්න දේ දකින්න වශයෙන් වார்த்தා කිරීමේ හැකියාව වෙනවාද කියලා. තේරුම් ගන්නයි ගරු ස්වාමීන් වහන්සේ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා විඥාන සංඥා නිරෝධ කළ යුතු බව නොඑක් පර අසා ඇතෙමි. අකාලිකව ශ්‍රණයක් තුළදී සිදුවන සමුදය නිරෝධය වරාංගන පිළිතරස් පිළිවෙලවල දැක්ක හැකි වුණත් නැවතත් සමුදය වන්නේ ධර්මතාවයක් නිසාද එහිදී අප විසින් කළ යුත්තේ ඒ සිදුවීමේ අනිත්‍යතාවය අවබෝධ කර ගැනීමයි හැඟේ. එය හරිදයි පහදා දෙමින් තා යටහත් ඉල්ලමි. ඒක හරි ගොඩාක් ඉස්සරහට ගියාම හරි දැන් ඕන කරලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාස වගේ කායानुපස්සනාව ගොරෝසු තැනකින් දන්න කියන උරගා බලන්න පුළුවන් දන්න තැනකින් පටන් අරගත්තොත් යන්න පුළුවන්. ඔය කියන්නේ ඕනම කෙනෙකුට පොතකින් අහලා තේරුණා කියලා කියන්න පුළුවන්. මේක මනෝ විකාරයක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ආස්වාද ප්‍රසවාස කරනකොට දැනෙනවද කියන එක පොත්වල නැහැනේ. ඒ වගේම මනෝ විකාරයක් කරන්න බෑනේ. ඒ නිසා ওই ටිකට යන්න පුළුවන් බොරු නෙවෙයි. නමුත් අර මූලික සකස් කිරීම කායනුපස්සන කොටස නැතුව තෙන්නේ කියලා තුඟක් කරලා චින්තාමය වෙනවා. ඒ නිසා මේ ටික තියාගෙනම බලන්න මට හුස්ම රැලි කීයක් නැත්නම් ශක්මණේ පීවර කීයක් එක දිගට පවත් ගන්න පුළුවන් කියලා අනේක වැඩි කිරීම සඳහා කොමක් කළ යුතුද ඒක කරන්න එතකොට ওই ටික හම්බ වෙනවා. ඊට ප්‍රසම්පම. ඔය බලාපොරොත්තු වෙච්ච කාලයේ සෑහෙන දුරට ගත වෙලා තියෙනවා. තව විනාඩි ස්වල්පයක් තියෙනවා. අපි අර කල්තබ ප්‍රශ්න පිළිබඳව කාට හරි ප්‍රකාශ කරන්න තියෙනවනම් මේ උණු පුරණයට ප්‍රකාශ කරන්න කමන්නේ. එහෙම නැත්නම් ඊතුරු කාලේ විනාඩි 5 තුල කාට හරි වෙන අහන්න කියන ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා තවුසන් එතකොට අපිට මයික් එක ගවන්න පුළුවන්. ඒකවල සභාගත කරන්න පුළුවන්. දැන් මේ විශේෂයෙන් මතක් කරන්න දෙයක් නැත්නම් අපිට තියෙන්නේ මෙතන ඉඳලා පැයක පමණ කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා එතකොට තුනට නැවතත් gediy ගසાવી. එතකොට අපි පරියක භාවනාවට යනවා. ගියෝපාසක මහතුරුන් කැමති නම් මෙහිම සක්මන් කළා මෙහි වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නැවත පහට එකතු වෙන ධර්මදේශනාවට ඒකට එන්න පුළුවන්. එයාටන විකල්පයක් තියෙනවා කැමති නම් උඩහට යන්න පුළුවන් නැත්නම් මෙහි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුනට පරියක සක්මන් භාවනාවට එකතු වෙනවා. ඒ දක්වා සක්මන් කරනවා කියන මතක් කිරීම සමග අපේ ධර්ම සාකච්ඡා මෙතනින් සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි